එහෙනම් අද දවසේ දේශනය මෙතනින් නිමා කරමු. අපි දැන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මහත්මයා. පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ. පෙරවන් සරණයි. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ සඳහන් කරපු ওই 16 ආකාර සැකේ නැත්තම් විචිකිච්ඡාව ගත්තහම බොහෝ බෞද්ධයන් ධර්මය ඉගෙන ගත්තා වුණත් ඒ කට්ටිය අපි තුල බොහෝ විට පළපදියම් වෙලා තියෙන දෙයක් තමයි ඒ වගේම බුද්ධ දේශනාවල් වල ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ දේශනාවලත් අහන් ඇහිඳ ලැබෙනවා මම ආත්මයක් වෙන්ද නොවෙන්ද කියන එක. ඒ කියන්නේ සමහර වෙලාවට බන පවා ඇහෙනවා මේ බුදුහාඳුරෝ කියලා නෑ මේ ආත්මයක් නැහැ කියලායි කියලා තියෙනවා. එතකොට ඒක මේ මේ ඔක්කොම ස්වාමින් වහන්සේ කියවුව ඒවා ගත්තාම ගොඩක්ම අහුවෙන තැන එතන කියලා හිතෙනවා ඒත් එක්කම මට හිතෙන කාරණයක් ඕක ඕක කැඩෙන පළවෙනි තැන හැටියට දැනෙන කාරණයක් අවස්ථාවක් තමයි දැන් බුදුහාඳුරුව අපට දේශනා කරලා තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රමය වර්ධනය කරනකොට දැන් මේ ඥානයන් සම්බන්ධව විපස්සනා ඥානයන් සම්බන්ධව දක්වලා තියෙන පළවෙනිම ඥානය ඥාන නාම රූප පරිච්ඡේද ඥානෙ ඇති වෙනකොට දැන් අපි යම් අපි යමක් දිහා බලනකොට යමක් අත්විඳිනකොට මේක දකින්නේ මම මේක වෙන්නේ මම කියන දේ ඉස්සෙල්ලම පරිච්ඡේදනය වෙලා ඡේදනය වෙලා මේක රූපය මේක නාමය කියන தත්වයකට එනවා ඒත් එක්කම එතෙන්දි හිස්තනක් ඇති වෙනවා ඒ කියන්නේ බොහොම නිදහස් තත්වයක් ඇති වෙනවා ඒක හරියටම කරනවා නම් එතකොට ඒ චූටි වෙලාවට හරි කුඩා වෙලාවකට හරි ආත්ම භවකින් මිදීමක් මුල් අවස්ථාවෙම යම්කිසි තරමකට එයා අත්විඳිනවා. මේ ගැන ස්වාමින් වහන්සේ අපිට යමක් කියනවනම් ඔව් දැන් ඇත්තටම ගොඩාක් දෙනා දැන් ඔතන දැන් ආත්මයක් ඇත්ත ආත්මයක් නැත කියලා කියනකොට මම ඒකයි ආත්මයක් නැත කියන තැන නැවත නැවත පැහැදිලි කළේ මේ ආත්මයක් නැහැ කියලා කියන්නේ මේ බෞද්ධ දර්ශනයේ කියවෙන මේ අනාත්ම දැක්ම නෙමෙයි එතකොට ආත්මයක් නැහැ කියනකොටත් ආත්ම කියන තැන ග්‍රහණය කරගෙන තමයි ඒක මරණින් මතු නැහැ. දැන් මේ උච්ඡේද දෘෂ්ටිය තුල තියෙන්නේ ආත්මයක් ඒ කියන්නේ අනාත්ම දර්ශනයක් නෙමෙයි උච්ඡේද දෘෂ්ටිය තුල තියෙන දැන්. සාස්වත දෘෂ්ටිය නම් පැහැදිලිවම තියෙනවනේ ආත්මයක් තියෙනවා ඒක සදාකාලික. උච්ඡේද දෘෂ්ටිය තියෙන්නේ ආත්මයක් තියෙනවා ඒක සදාකාලික නැහැ. ඒ නිසායි ආත්මය නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ මෙතන ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ කියන කතාවක් නෙමෙයි. එතකොට බුදුදහමේ කියන්නේ ඒ ආත්මයක් ඇත එය සදාකාලිකයි ආත්මයක් ඇත එය මරණින් අවසන් වෙනවා කියන මේ මොනම කතාවකටවත් යන්න ආත්ම කියලා එකක් පනවන්න පුළුවන් කමක් නැහැ මෙතන. අපි ආත්ම කියලා හිතාගෙන හිටියට මෙතන සැබවින්ම ක්‍රියාත්මක වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි කියන මේ දැක්ම තමයි ඉතින් අර ආත්ම වශයෙන් කතා කරනකොට ඊට වෙනස් වූ ඒ ඛණ්ඩණය වෙන දැක්ම අනාත්ම දර්ශනයයි කියලා අපිට හඳුන්වන්නට සිද්ධ වෙනවා. එහෙම හඳුන්වන්නේ අර ආත්ම කියන දෘෂ්ටිය එතන ඛණ්ඩණය වෙන නිසා. දැන් අවිද්‍යාව ඛණ්ඩණය වෙනකොට ඒක විද්‍යාව බවට පත් වෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ තැනට. අන්න ඒ වගේ කතාවක් තමයි ආත්ම කියන එකෙන් විනිර්මුක්ත වෙනකොට අනාත්ම කියන තැනට එනවා කියන එක. එහෙම විනා අර උච්ඡේද දෘෂ්ටීන් කියන හැටියට ආත්මයක් තියනවා එය නැහැ කියන කාරණේ නෙමෙයි. ඉතින් ඔය කාරණය හුඟක් දෙනා පටලවලා තේරුම් ගන්න බව පේනවා. ඒ වගේම අපි මේ වචන මාත්‍රවල එල්ලිලා දැන් සමහරු තර්ක කරනවා නෑ බුදුදහමේ ආත්මයක් කියන එක ගැන කතා කරනවා වගේම ආත්මයක් නැහැ කියන එකක් දෘෂ්ටියක්. එතකොට ආත්මයක් නැහැ කියන එකක් දෘෂ්ටියක් කියලා ඒගොල්ලෝ කියන්නේ අර උච්ඡේද දෘෂ්ටිය වගේ එකක්ක එල්බගෙන. එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිය වගේ තැනකට අපි යනවා කියන ආකල්පයකින්. එතකොට එහෙම එකක් නෙමෙයි මේ වචනේ එල්ලිලා හරියන්නේ නැහැ. අපි එතන තේරුම් ගන්නට ඕන මෙතන අනාත්ම කියන්නේ ආත්ම වශයෙන් යමක් පනවනවද? ඒ බඳු ගති ලක්ෂණ මේ සංස්කාර ධර්මවල නැහැ. ඒ විදිහට අපිට හඳුනා ගන්න පනවා ගන්නට දෙයක් නැහැ. ඒ නිසා මම අතීතේ හිටියද කියලා ප්‍රශ්න කරනවා නම් ඒ ප්‍රශ්නෙම පරමාර්ථමය වශයෙන් වැරදි. ඒ මම දැන් අපිට බුදුරජාණන් වහන්සේත් මමය ඔහුය කියලා සම්මුති වශයෙන් කතා කළා. හැබැයි පරමාර්ථ වශයෙන් අපි හඳුනා ගන්නකොට මම අතීතයේහි හිටියද කියන එක පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම මේ ප්‍රශ්නේම වැරදි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු දීලා නැත්තේ. අත්ති තථාගතෝ පරම් මරණ. එතකොට බුදුරජාණන් තථාගතයන් වහන්සේ මරණයෙන් පසු ඉන්නවද? එහෙම නැත්නම් සත්වයා මරණයෙන් පසු ඉන්නවද? එතකොට සත්වයා මරණයෙන් පසු ඉන්නවද? තථාගතයන් වහන්සේ මරණයෙන් පසු ඉන්නවද කියන ප්‍රශ්නේම වැරදි. ඇයි වැරදි වෙන්නේ? ඒක පරමාර්ථ වශයෙන් ගත්තහම තථාගතයන් වහන්සේ කියලා කෙනෙක් පරමාර්ථමය වශයෙන් පණවන්න පුළුවන් කමක් නැහැ. එතන තියෙන්නේ නාම රූප ධර්මවල එකතුවක්. එතකොට සත්වයා කියලා පරමාර්ථමය වශයෙන් පණවන්නට කෙනෙක් පුද්ගලයෙක් නැහැ. එතන තියෙන්නේ නාම රූප ධර්මවල එකතුවක්. ඒ නිසා මේ මේ ප්‍රශ්නයම අර ආත්ම දෘෂ්ටිය තහවුරු කරනතර ඒ වගේ අර ආත්ම දෘෂ්ටියක ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ තථාගතයන් වහන්සේ මරණයෙන් පසු ඉන්නවද සත්වයා මරණයෙන් පසු ඉන්නවද කියන ප්‍රශ්න මතු කළේ. හැබැයි බුදුදහමේ මේ අනාත්ම කියන කතාව දක්වන්නේ අර ආත්ම කියන තැන ඉඳගෙන නෙමෙයි. ඒ එහෙම ආත්ම වශයෙන් පනවන්නට කිසිවක් මෙහි ධර්මතා වශයෙන් නැහැ කියන දැක්ම වෙත පරමාර්ථමය වශයෙන් අවතීර්ණ කිරීමේ අවශ්‍යතාවය සඳහා එහෙම කතා ගන්න. දැන් අපිට eh, භාෂා විවාහාරයේදී දේවල් පාවිච්චි කරන්න වෙනවා. දැන් සුවපත් eh, මෛත්‍රී වඩනකොට eh, මම සුවපත් වෙම්මා. එතකොට මම සුවපත් වෙන්නා කියන තැන ඇත්තටම වාක්‍ය හැටියට කියලා විතරක් හරියන්නේ නැහැ. නමුත් ඉතින් මූලික වශයෙන් අපි යොමු කරන්න ඕන. දැන් ඒකත් අල්ලගෙන සමහරු කියන ඉතින් මම කියලා කෙනෙක් නැත්තම් මම සුවපත් වෙන්නා කියන්නේ කොහොමද? එතකොට දැන් අපි මතක තියාගන්නට ඕන පරමාර්ථමය වශයෙන් ලෝකය දකිනවා විනා පරමාර්ථමය වශයෙන් අපිට ව්‍යවහාර කරන්න බෑ. ව්‍යවහාර කරන්නේ සම්මුති වශයෙන්. ඒක ලෝක සම්මුතිය. ඒ ලෝක සම්මුතිය මත විවාහාර කරන නිසා තථාගතයන් වහන්සේත් මමය ආනන්දය රාහුලය සාරිපුත්තය ඒ විදිහට ඒ සම්මුතිය පාවිච්චි කළා. එතකොට ඒ අතීත කාලයේහි ඒ විදිහට ඉපදිලා හිටියේ මම්ම වේදයි තථාගතයන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ. එතකොට මේ මම මමමයි එහෙම හිටියේ කියලා එහෙම ගත්තොත් එතන දෘෂ්ටිගතිකත්වය. එතකොට නමුත් සම්මත වශයෙන් මමයි කියලා කියන්නේ නැතුව මේ පංචස්කන්ධයමයි කියලා එහෙම තථාගතයන් වහන්සේලා පරමාර්ථය සහ සම්මුතිය පටලවා ගන්න. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන වගේම ප්‍රඥාව අවදි කළ යුතු පැති පහක් අපි අර පංචවිද ඤෙය්‍ය මණ්ඩලයේ කතා කරනකොට ඒ කරුණු පහෙහි සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ අන්තිම එක ප්‍රඥප්තිය ඒතර ප්‍රඥප්තිය ගැනත් අපි විචක්ෂණ වෙන්නට ඕන. පරමාර්ථමය වශයෙන් අපි අවබෝධ කරන්නට ඕන. හැබැයි අපිට විවාහාර කළ යුත්තේ ප්‍රඥප්තියෙන්. එතකොට අපිට අනාත්ම කියලා කතා කරනවා ඇරෙන්න වෙන අපිට ඒකට පාවිච්චි කරන්න වචනයක් ආත්ම කියන එකට සාපේක්ෂව කතා කරනකොට අනාත්ම කියලා කතා කරනවා ඇරෙන්න වෙන අපිට ඒකට කතා කරන්න වචනයක් නැහැ. ඉතින් වෙනම කතා කරනවා නම් අපි පංචස්කන්ධය නාම රූප ධර්ම සංස්කාර ධර්ම ස්කන්ධ ධාතු ආයතන මෙහෙම කතා කරන්න පුළුවන්. මේ ආත්ම කියන එකට එකත් එක්ක සාපේක්ෂව අපි කතා කරනවා නම් එතනින් නිදීමක් ගැන එතනදී අපට අනාත්ම කියන වචනය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒක අපි පාවිච්චි කරන විදිහ මත තමයි අපි ඒක දෘෂ්ටියක බැසගෙනද අපි කතා කරන්නේ. එහෙම නැත්නම් සම්මත වශයෙන්. ඉතින් ඒක පැහැදිලි කරගන්න පහසු නැහැ. ඒක තම තමන්ගේ මනස අධ්‍යයනය කළා. දැන් ඔබතුමා කිව්වා වගේ අර නාම රූප පරිච්ඡේද කියන තැන අවබෝධයකට යම් ප්‍රමාණයකටපත් වෙනකොට අපි ව්‍යවහාර කරනවා මමය ඔහුය කියලා. නමුත් අර එතන දැඩිව අල්ලන්නේ නැහැ. ඉතින් එතනට තමයි අපි එන්න ඕන. නමුත් අනිත් කෙනා ඒක ප්‍රකාශ කරන්නේ මොන වගේ පදනමකද කියලා අපිට 100% විනිශ්චය කරන්න පහසු නැහැ.